කරන්නට බලාපොරොත්තු වෙනවා. සත්‍යංක ධර්මය සම්පූර්ණයෙන්ම පරිවර්තනය. ඒ බලනවා සිරුස්නාක කරනවා. කොටෝ විශ්වයේ කොටෝ විශ්වයේ දුක්ඛෝලයේ සංකදාන ඕනෙක සම්මාන සම්පන්න. මානව සත්‍යංක විශ්වාස කරනවා. ඒ තමයි අපේ අනුශාසනාව. අපරාධ දෙකේ විශේෂ කෝපකෝපන සමානමය විශ්වාස නිකන් පාස්කරන. දෙකේ විශේෂ කාරණා පරිදි වේදනා වේදනා පරිදි කිසිම කුසාන පරිදි සම්මත ධර්මා පරිදි ආකාශික සම්පදාන අපමණ මේ මේ කියන්නේ ධර්මනා. සත්‍ය කියන සෝතයි. මම වරණුනේ ගන්නවා. මේක නම් අපිට පාඩම් කරනවා. තමයි දේශනා කරන්න Thank you.

උපකාර චේතනාවක් උපකාර චේතනාවක් උපකාර චේතනාවක් අපස්සම් කරනවා ඒක තමයි සිද්ධාන්තය ගැන සිද්ධාන්ත මාතෘකාවක් වඩා. අපතේ මේ සම්ප්‍රදාය කියන එක තේරුණා

අසම මෝහ සංකල්පන මේ සංකල්පන ආයතන සම්ප්‍රදාය කරා. ආත්ම සංකල්පන අප කරන වැඩේ යහපත් සාර්ථක වෙනවාට අසාර්ථක වෙනවා කියන දැනුම තියෙනවා නේද? මොකක්ද කියන්නේ? මේ විතරේ මානසික ආකාරයට බලන අපිට කටයුතු කරනවා කොහොමද කටයුතු කරන්නේ ඉඳගෙන ඉන්න කෙනෙක් නම් අපිට නිහාරණාසිකේ අවධිලාසිකේ වාදනසි අවධිලාසිකේ මහත්කේ සපාතනෙත් නිමිතාවේ සංස්කරණය සම්පදාන කරන්නේ මේවා එකක් තමයි සාස්ත්‍රභාවය අසාස්ත්‍රභාවය දැන් කොහොමද කරන්න ඕනේ කියන්නේ මේක මොකක්ද කරන්න පුළුවන් අය අපිට පුළුවන් ඒක සාස්ත්‍ර සම්පදානය වශයෙන් වඩා කරන්න අනිත් එක සප්පාය සප්පාය කියන වචනේ තේරුම තියෙනවා පහසුම තේරුම් ගන්න පුළුවන් එහෙනම් අපි ආහාර ගන්නවා ආහාර ගන්නකොට තියෙන මොන කරන්නේ කොච්චර ගොඩ වුණත් කොච්චර අපේ කොහොමද ආහාර පිළිබඳ සප්පාය ගන්න පුළුවන් ඒක ගන්නේ සප්පාය නෙවෙයි අසප්පාය ආහාර අත්හැරලා සප්පාය ආහාර ගන්නවා ඒවා කියනම අනිත් කඩේ ඔක්කොම අපේ භවනා පස්තාවේදී ඒකේට මේ අපි කරන අනිත් වැඩ සත්‍යයමාද අපපායමාද කියන දැනගන්න. මොනවද කියන කටපාඩම්. ඒ කියන්නේ අර සංකල්පයක් ගන්න කියන දැන කොටස් සෑම කියනවා. මේක පොදු පිළිවෙත අපේ සත්‍යයමාද භවනාවට අපපායමාද භවනා කියන දැනගන්න. ඊළඟට අත්වාර දක්වලා තියෙනවා භෞතික සම්පතන භෞතික සංකල්ප විමර්ශනය මොකේකේ මහාමදුරෙන් දැක්වෙන බලපාන තුන පාතේ යනකොට සුදු කනකට යන්න ඕන මොකද භාවනාව ලැබෙන්නේ ඕවා භෞතික සංකල්ප භෞතික සංකල්ප මේ මොනවායි මම ඇත්තටම මොකද භෞතික අනුස්සී ස්ථාන කිව්වට එන්න. මොකද බලනවා නම් කොහොමද මේ දවස් මේ ඔක්කොම සතියේ වැඩ කරනවා නම් එතන ගෝචර ස්ථාන. දැන් මේ සමාපතින් සමාධි භාවනාව. ආකාරයට ගන්නේ සතියේ භාවනාව. ඔක්කොම ඉතිරි කරන්නේ මේක කියලා ආ මේක කියලා අපට ඉන්නේ සතියේ භාවනාව. එතන ඒක තමයි සතියේ නැතුව අප ගන්න ඕනේ. කටයුතු කරනවා නම් ප්‍රතිසම්පදන්නේ කටයුතු කරන කෙනා දෙක නඩුව කරන්නේ. ඒක තමයි. මොකද මේ භාවනාව කරනවා. පොතේ තියෙන හදතින සත්‍යය වෙනකන් භාවනා කරලා යන එකේ වැදගත්. මේ භාවනා නොකරන කෙනෙක් කටින් කරපොතේ නෙවෙයි ගන්නේ අනිකාය කතාව කරලා. මේ කතාව තමයි ප්‍රාණාත්මක සම්බන්ධතාවය. සම්පදන්නේ කියන එක සත්‍යයක් නෑ. ඉතින් හැබැයි දෝෂාරෝපණය කරන අපිට භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ගන්නට බැහැ. ඒක අපේ මනස කොහොමද කරන්නේ නැතුව. ඒක මේක දැන් මම බහනා වෙන්නේ අර අරගෙන යන අමරණ පොත්පත් කියන ප්‍රමාණය. ඉතින් යන මේකෙන් බහනා කරන හොඳ පොත්පත් දෙන්නේ යුතුව ආකාර ගන්නට වටින උදාහරණයක්. උපකරණ හේතුත් කියලා නම් හරටි පස්චාකාරද කියන්නේ නැහැ. අනකට තරන්නේ නැහැ. සමහර වෙලාවට මේ වගේ පස්චාකාරී වෙන කොටස් නැහැ වෙන කොටස් නැහැ. සමහර අය දැනකොටත් භාවනාව තියෙනවා නැත්නම් භාවනාව තියෙනවා. මේ ගෝචර පහේ අපට අවශ්‍ය අපේ අනුමත උත්සාහයෙන් අන්‍යයන්ට අපේ භාවනාව තුළින් ලැබෙන අනුබලයෙන් අවබෝධයෙන් කටයුතු කරනවා. ඇත්තෙන් මේක අනයිත් කරන රහසක්. අපි මෙතන කතා කරපු ගාන කාලේ මරමලා ඉන්නකොට ඒ ඒ අය වැඩි දෙකක් කරලා සමානී භාවනා කරන අනිත්‍යයේ භාවනාව කරනවා. සත්‍යයන්ට ඒක එක්තරා විදිහකට පස්සටුණක් කරනවා. මේක ඉතින් අයත් නෑ. මේක කියන පුරාණ ධර්මයකට ප්‍රකාශනයි. ධර්මයත් ඒකට පස්ස ධර්මයත් ඒකට පස්සටුණක් කරනවා. ඒක නිසා පුළුවන් තරම් ගෝත්‍ර ආරෝපණ භාවය දැනෙන කටයුතු කරන්න උත්සාහ කරන්න ඕනේ. ඊළඟ පදේ තමයි අසන්නෝම සම්පජාන මේකයි වැදගත් කොට. මෙයා දෙන්න කලින් විස්තර කරලා කියන මම දැන් මතක තියෙනවා. ඒක තමයි උපන්තරයෙන් කියන්නේ නුවණින් යුතුව කටයුතු කිරීම. ඒකදී අපි දැනගන්න ඕනේ මේ අපේ සුබ සත්‍යයේ තියෙන අලුත් සත්‍යයේ තියෙන අලුත් නේද? ඒක පළදෙකට ධ්‍යානයේ ඒක පළදෙකක් වශයෙන් දක්වන්නේ කටයුතු කරනවා. අර කිසි හැම අවස්ථාවකදී මොනවාද? ඒ යනකොට පස්ස යනකොට එහාට මෙහාට බලනකොට අදගෙන ඉතිරි අපසාරණයකට කමස්තුනකොට ඒකෙන් යනකොට මේ ආදී සෑම අවස්ථාවකදීම අර ඒක පළදෙකට දක්වන්නේ ඒක පළදෙකට ධ්‍යානයක් නෑ. සත්‍යයේ කුංගලයේ නැති බව දක්වන අදහස් කරා. ඒකට තිබුණා මම දැක්කා මේ ආහාර ටිකක් ගන්නකොට ආහාර ගන්න කුංගලයේ තියෙන මාත අනනකොට අර කිසිම නැතිම වායෝ මොකක්ද නම් අතේ එන්නේ යහට මහත වෙනවා නම් එන්නේ යහට මහත වෙන කුංගලයේ තියෙන. ආහාර දාතු නම් යහට මහත වෙනවා. අත ඔස්සනවා ඔස්සන දුක්ඛයේ නෑ අර දුකින් නැති වෙන වායෝ දාතු තුනම අත ඉස්සෙනවා නැති වෙනවා. හතට ඇතුළත් පස්සේ වහතමයි ගල් මූලික ගල් ඒක වහතම හදනවා වගේ මේ යට කල්ල යටින් පස්ව එහාට මෙහාට යනවා ඒ වායු දහතුන් බොහෝ දෙන්නේ මේ ආහාර දෙනකොට මොකද වගේ කතාව ආහාර දෙනකොට විහිණ පුත්‍රයෙන්නේ රටයක් දිගේ යන ගමන් කරනවා වගේ මේ ගස් වාහන ටික ගල් මාලයේ මත දිගේ ආමාශ කරලා යනවා ඒ බඩේ යනවා ගමන කෙනෙක් ඒකත් මාර්ග බහ දෙන්නේ ඒක හරියට ආහාර ගත්තම පැටවෙනවා ජීවනයේ භාගයක් ඒ ගිරවන්නේ ගිරවන පුත්‍රයෙක් කියන නිසා නේද ඒක උදපතෝ ඉතින් ඒක කරනවා කවුරුත් කරන්නේ යාත්මා කියලා ඕන දෙයක් ප්‍රශ්නවලට ඒක පැටවල ගිරවන නැතිවක් තියෙනවා මේක ඉස්සරහට උත්තරයි බණ්ඩවල් දිගේ ආහාර ගමන් කරනකොට ගමන් කරන පුද්ගලයෙක් නෑ වාලෝසහත් සමගින් මේක කරනවා එකකින් පැතිරිය ගන්න ඒ වටන්න කරන පහත් කරන දෙන්නේ වාණිජ පහතේ ක්‍රියාවලිය තුළින් ඒක කියලා. එන්න මේ විදිහට දැන් දුනාවක් තුළම මේ හේතුඵල ක්‍රියාවලිය දෙක දෙක. අපි භාවනා කරනවා නම් අන්න ඒක යතනම සම්පදන්නේ පවතිනවා. දැන් සක්මන් කරනකොට කකුල ඔස්සනවා කියලා හිතනකොට ඔස්සවන කුස්සිනේ කියන වායු දහස තුළින් කකුල ඇට වෙනවා. ඉතිරියට ගෙදුනා කියලා දැනගෙන දුන්නකොට ගෙනියන පොඩ්ඩලේ නෑ වාරෝ දහස් වමන් යන ඉතිරියට ඉදිරියට මේ රූප කොටස් දෙකෙන් ඉතිරියට යන යනවා. අදම දක්වාගෙන කකුල අපි පහත් කරනකොට පහත් කරන පුද්ගලයේ නෑ වාරෝ දහස් වමන් යන කකුල පහතට කල් වෙනවා. ඒ පහතට කල් වීම තමයි ලක්ෂණය කියලා කියන්නේ. මේක අපි අත්‍යත දෙපා භාවනා කරනවා නම් මෙතෙක් අසම්මෝහ සම්පදනය නැතිවලා අපි සක්මන් භාවනා ගැන කර්ම හතරක් පහක් ඉදිරිපත් කරලා තියෙන කර්ම පහක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ පසුවට කියන්න පුළුවන් කාරණාවක් තමයි. මේ සංගය සංස්කරණය කොටස් තුනක් තියෙනවා. එකම අපි ඒක දැනගන්න ඕන පාරකාර සංස්කරණය. පාරකාරික අතනම සංස්කරණය. ඒක අපිට දැනගන්න ඕන මේ අපනක සබ්දයක් වෙනවා. එතන ආයතන තුලක් නිමිතද ආකාරයක දෙයක්. ඇත්තම එකක් ආකාරයක දෙයක්. සාධනා ස්වභාවය දැන තමයි භාවනාවේ ලක්ෂණ. අපේ උසලන. උසලනකට සම්පූර්ණ බල අදුගතියක්, වැඩගතියක්, ඉදිරියට ගමන අදුගතියක්, අමනකොට බරගතියක් ගැතියක්. ඉතින් මේ පහතවල ක්‍රියාකාරීත්වය නිසා. මේක සාධනා ක්‍රියාවලිය. සතර උසලනයේ ක්‍රියාවට එතනින් නැවතුනා ඔතන ඉවර වෙනවා. ඒක කාර්යයක්. දෙන්නේ කියාවල දෙන්නේ පමණයි තවදී මේක කාර්යයක්. දෙන්නේ කියාවල සම්පූර්ණ පමණයි ඒක කාර්යයක්. ඒ කාර්යයක ස්වභාවය දැක්කම යම් කෙනෙක් භාවනා කරනවා නම් එතන තියෙන අසන්නව සම්බන්ධයි. අර වේදනාවක්, දුක් වේදනාවක්, කකුලේ කොයි හරි ශරීරයේ තැනක උපදිනවා. මේකත් කාර්යයක් තමයි. සම්මිය තුන්කෝණ ධර්මයක් නේ. මේක ජීවිතය කියලා ඒ තුන්කෝණ කියන කාර්යකාරක ධර්මයක්. කියලා ඒ විදිහට අපිට හිතන්න පුළුවන් නම් මේ කාර්යකාරක සම්මෝහ සම්බන්ධයෙන් කියන්නේ අර කලින් කියපු ඇති මේ රහත යනකොට මහා යනකොට ලක්ෂිත බලනකොට දැන් ලක්ෂිත බලනවා කියන්නේ දැන් දෙවියන් හතරක් බලනකොට ඒ විදිහේ ඔක්කොම සාර්ථකයි. ඒ බලක දැනවත් කියලා ශරීරයක රූපකරණ කියලා මේකත් කරනවා මොකක්ද මේ සංස්කාර ස්වභාවය දැකලක භාවනාවේ නිරතවනා ඉක්මනට ප්‍රතිඵල ගන්න පුළුවන් ඒකෙන් තේරෙන්නේ අනිත්‍යතාවයේ ඕලාරික අවස්ථාව අවස් ඕලාරික අවස්ථාව අනිත්‍යතාවයේ අවස්ථාව තියෙන හතරක් අපි මේ අනිත්‍ය වෙනස්කම් කියවට ඒ අවස්ථාව ගැන කතා කරනවා නම් තමයි සිදුවෙන්නේ එතකොට ඒ පාස්වාඩ් එක ගන්නකොට තව අසම්මෝහ සම්පජඤ්ඤයක් තියෙනවා. ආගන්තුක අසම්මෝහ සම්පජඤ්ඤයක්. ආගන්තුක ආගන්තුකයි කියන්නේ අපිට කරලා ලෝක තුන් දෙනෙක් පාන ආගන්තුක මුලින්ම පවතින නෑලු. මේ අපිට හමුවන හමුවන අරමුණ ආගන්තුක භාවයෙන් දකින්නට පුළුවන්. මෙතනදී හරියට අපිට දර්ශනයක් හදලා සාධක උදාහරණ දෙන්න. අපිට එවන සත්‍ය ඔක්කොම අපේ මේ ආගන්තුකයි. ඒ ආගන්තුක භාවය දක්වනවා. අපිට බාහිර වශයෙන් තියෙන රූපයක් නම් ඒ සියලුම රූප ආගන්තුකයි. අපිට යම් කිසි ගඩක් රූපයක් වෙනවා නම් ඒකත් අපේ මේ ඒකත් ආගන්තුක ගන්නවා. ඊළඟට අපි හයක වේදනාවක් දෙනවා නම් ඒකත් කලින් කිසිම නැතුව පහළ වැටෙච්ච ආගන්තුක ගන්නවා. ආගන්තුක ආත්මය යනවා. වේදනාවක් නම් ආගන්තුක ආත්මකතු ආපතියම. මේ ආගන්තුක භාවය දැනගන්න. ඉන්නකොට සිිතේ තියෙන ඒ තීනම දෙයක් ඉවරයි. ආගන්තුක. මේ සමස්තන දන් විශ්වයේ දුස්සන් පංචකෝ ආගන්තුකයේ තියෙනකේදී මොකක්ද? පස්තිස්තනම. මේක පිටකතර මේ ආගන්තුකෝ කියන උපස්ත්‍රියයෙන් තමයි මේක ඉතිරියන්නේ. අපේ උත්තර භාගයන් කියන මේක ආගන්තුක දැනගන්න කියලා කියන්නේ. දීපක තියෙන දීපක පාඩම් කරලා සම්මානකමකට දැනෙන්න ගන්නවා. ඒක ආගන්තුක දැනෙනවා. මේ ආගන්තුක දැනෙන මොදන්නාකම නිසායි අපි මොන අල්ලන්නේ එක්ක මම කියලා ගන්න නැත්නම් මම කියලා ගන්න උපාදාන කරන අල්ලගන්නේ ආගන්තුක භාවයම ගන්නවා. ඒ නිසා ආගන්තුක වල ඇති කරගන්නවා. බලගේ මොන දේවල් ඔක්කොම අතහැරලා තමයි තියෙන්නේ. මම මේ කරන්නේ මොනවා කියන්නේ මේ තමයි කියන සමාජයෙන් පොඩ කරන්නේ නැත්නම් මේ දැක්කම මේ කරන්නේ බලන්න තිබුණා. මම මොකද අපේ නියමතාවන ඒක අනුන් අපේ ආගන්තුක අපිට ඒක මොනවද මම ආගන්තුක දේවල් ඔක්කොම තිබුණා. කොහොමද කරලා තියෙන්නේ සෝකත් ගන්නවා වෙනත් කතා ගන්න පුළුවන් දැනුත් වෙනදක්වල් පොත්පත් බලන්න සම්මාන කරනවා මනසට ලක්ෂිත අරමුණක් තියෙනවා ඒ සියලුම ධර්ම සාධන කරනවා මේ බුදුරජාණන් වහන්සේ කරා දෙන්නේ කියන අහරන්ත ලැබිලා අන්තික ධර්මයක් එන්නකොට ඥාන නැහැ ඒක. අහරන්ත ලැබිලා අන්තික ධර්මයක් යන කරන්නට දෙන්නේ නැහැ. කර්මයක පෝදුවම ලැබි ආගන්තුක ධර්මයේ. යෝජනාව සඳහන් ආගන්තුක මොකද? ඔය අපේ සමාජයට අනුකූලව දෙන ආගන්තුක වෙනවා නේද? අද පෙර උතුමහා කියන ගුණාංගය හතර ගන්න නැගමන කරනවා දකින කරනවා උතුර කරනවා පොඩි තුනක් කරනවා ඒවගේ මානසික කාර්යයේ සියලු ගන්න ඒක ඒක ඇති වෙනවා වේදන වේදනාව ගැනකට අල්ලන්නේ නැතුව මේ ආගන්තුක සම්මා සංකල්පයන් විදිහට කටයුතු කරනවා අපිට මේ අත්හරින්න පුළුවන්. මේක යන්ත්‍රාසිකියාවන රූපක්ෂණයක ඔක්කොම ආගන්තුක ධර්මයන් අවබෝධ කරගන්න පුළුවන් අත්හරින්න පුළුවන්. මේක යන්ත්‍රිකන නෝපාදාන කොහොම අත්හරින්න පුළුවන් වුණා නම් යන්ත්‍රික කෙනෙකුට මේ සම්මා සංකල්පයන් ආපේක්ෂාව මතක් කරගන්න. සිතිවිලි පිළිබඳව කරන්න තියෙන සියලුම දැනුම මාත්‍ර කරනවා. අන්තිම සමාධිය සම්මත බාහිර සංස්කාරයේ වෙන ඔක්කොම බරපතල බාහිර සංස්කෘතියෙන් කරනවා. සම්මත බාහිර දෙවියන් කියන්නේ ආයතනයේ පාදන් කරන මගන්නට උත්සාහ නෙමෙයි. ඒ තමන්ගේ දෝදරු වටිකි යන්නට බයවල් තියෙනවා හරිම තියෙනවා දැනගන්න ආනන්ද වශයෙන් දැකලා ගන්න කෙනෙකුට භවනා කරන තමයි ඒක සත්‍යය. ඊළඟට මූල සංඥා අසමහරකම් කියන්නේ මොකක්ද? මේ මූල සංඥා කියන්නේ මූල සංඥා කියන්නේ යම් කිසි දෙයක් සබ්දයෙන් හේතුවක් දක්වන කන්තියන සබ්දේ කියන දෙකෙන්ම වදිනා කියන්නේ මාත්‍රක ප්‍රතිල නැතිව. දැන් මේක හේතු බල දෙක ගන්න. අපි එකම හේතු ඉඳලා පස්සට පස්සට නෑ. හේතු හොයනවා හේතු හොයනවා නෑ. ඒකවල පස්සේ අපි තම කොමිනික සබ්දයක් නැත්නම් සබ්දයක්. ඒ සබ්දේ රැකෙන්නේ ඒ කතාවේ යම් කිසි සිතිවිල්ලක් පහළ වුණා ඒ සිතිවිල්ලට අනුකූල කාර්ය මාතු ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒක අපිට. ඒ වායෝ මාතු ක්‍රියාත්මක වෙන්නේ ඒක වෙනවා. ඒකයි කියන්නේ ධාතු මාත්‍ර ප්‍රතිලාභය. ධාතුත්වයේ ක්‍රියාකාරී පිළිබඳ මේ විදිහට මූල කරුණ ආසන්න සම්මයයන් මන් කියලා දෙන්න මේක කරන්න පුළුවන් වන්නේ ප්‍රශ්නාව අදිට කෙනෙක් විතරයි. මොන විශ්වයේම දේශකලකෙන් දැකීම යන තරම් මම උදාහරණ කිව්වා. විශ්වයේ යන සංස්කාර දෙනම සංස්කාරයන් මේ දේශකලකෙන් දෙකකට දෙකකට දෙකකට දෙකකට කියන ආකාරයේ දැකීම. අන්න ඒකත් උදාහරණයක් විස්තර කරගන්න පුළුවන් වෙනවා මූල පරිණාමය මේ පසුපසට දෙකේ මේ ශක්තිය අපිට තියෙනවා නම් නේද? වේදනාවක් තියෙනවා නම් වේදනාව ඇති වෙන හේතු බලන්න. අන්න හේතු තියෙන පස්සේ මොකක් හරි නැතිලා. කායික දෙස්ස වේදනාව මම උදාහරණයක් ගත්තා. ඊළඟට මේ පස්සේ හේතු හේතු බලන්න. හස්තෙන්නේ පස්සේ හේතු හේතු පස්සේ බලන්න. එතකොට ඔන්න වෙන කායක් තියෙනවා මොකක් හරි නැතිලා ඉතින් දැන් මොකද කරන්නේ? මේ කාලේ කරනවා පස්සේ. මේක පස්සේ පස්සේ කරේ. ඒකේ හේතුව දැක දැක යන ක්‍රමයක් තමයි මූල කරින්න අසම්මෝ සම්පදන්නයි ඒවා හැම දිනකටම ක්‍රියාත්මක කරන්න පහසුයි. වර්තමාන අධික නැති. මොන මොන අසම්මෝ සම්පදන්නයි දුක අපි බලන්න ඕන අරමුණ තියෙන්නේ අපිට හමුවන අරමුණ බලන්න ඕනේ නේ මේ විදිහට. ඔක්කොම නාම රූප වශයෙන් අසම්මෝ සම්පදන්නයි කියන දකින්න ඕනේ. අපිට හමුවන අරමුණ අපි භාවනාවට නමන දේවල් නාම රූප දෙකක් ඇති වෙන මේ සංඥා සම්පදන්න කියන අදහස් දක්වන්න ඕනේ. දැන් අපි හිතමු පද්‍යයක් කරනවා නාම රූප හිතනවා. සත්‍යය සමාන නාමයක් එනවා එනම පිට නාම සත්‍යය සමාන නාමනේ. ඇතින චිත්‍රේ නාමයක් නාම රූපෙට වෙනස් කරනවා. සිංහල හිතේ බාහම කරනවා. සිංහලෝ පැහැදිලිව වායෝ භාෂා රූපයක් ඒක දක්වන චිත්‍රේ නාමයක් කියලා නාමයක්. ආකාශ කාර්යයක් බාහම කරනවා. ආකාශ සංස්කාර වායය දාතෝ කාය රූප රූපයක් මේක දැක්ම තිබුණාමයක් මේ දැනුම් කන්නේ දක්ෂම මිනිස්සුයි දක්ෂම මිනිස්සුයි අනිත්‍ය යනකෝ කියන පිටක්ේ අනාත්ම රූපයක් මේ රූපේ නාම රූප දෙක දැකලක නාම රූපක අවබෝධ වෙන නාම රූපක වෙනතර වෙනතර අන්තිම කෙනෙකුට භාවනා කරන්න පුළුවන් නම් නැතිනම් ප්‍රශ්න වල සම්පූර්ණ ක්‍රියාත්මක වෙනවා ක්‍රියාත්මක වෙනවා මේක දැක්කේ කෙනෙකුට බලස්කරක සංකල්පන්නේ නේනම් සංකල්පන්නේ ප්‍රයෝගයේ දෙකදක. බාහමනේ භාවනා කරන දකින්න පුළුවන් මේ සංකල්ප සම්මෝහ සංකල්පන්නේ කියලා කියන්න තමයි. දැන් ගන්නවා කියන්නේ කනද සද්දයක් කරනවා. එතකොට මේ කනයි සත්‍යය දෙක තමයි රූපේ කන සංකල්පන වලම රූප කොට රූපස්කන්ධ වෙනවා. ඊළඟට කණාවේ පස්සේ ඇතුළු මිනිසා පහළ වෙන සිට විඥානස්කන්ධය වෙනවා. දැන් ඔය ගණනට පස්සේ තියෙන තෘෂ්ණා වේදනාවක් හරි මතක වේදනාවක් හරි ඒ නැත්නම් ඇරෙන දෙකන වේදනාවක් හරි තියෙන දුක්ඛ සුඛතාවට මෙන්න මේ තුන ගැන වේදනාව. එක්කම තියෙන සංඥාවක පහ කොටස් දෙකක් දැනගන්න සිද්ධ වෙනවා. මෙන්න මේක තියෙන සංඥාව. මේ පංචස්කන්ධයේ ඒ දෙලෙම ක්‍රියාත්මක කරන ආකාරය දැක්වෙන්නට පුළුවන්. ඒ සත්‍ය ඇතනකොට අපේ කුතුහලයේ සුත දුර සිටිනවා. මෙන්න මේකේ තියෙන කුතුහලය. දැන් පංචස්කන්ධයෙන් මෙතන ඇතිවෙන හැටි අපි දකිනවා. සත්‍යයක් නැතුණා ඒක නැත්නම් වේදනාවක් සම්බන්ධ නැතිවෙන්නේ නැතුණා. ඒක දුක සංහාවක් නැතිවෙනවා. සංස්කාරයක් නැතිවෙනවා. ඒකේ දුක සිතක් නැතිවෙනවා. එතකොට පංචස්කන්ධය කියන එක ඇතුළම පංචස්කන්ධය කියන නැති. මේ ඇතුළේ නැතිනම් මේ නැතිනම් නැතිනම් දෙක සිතුවනදී සිතුවන දෙකම අපිට ගන්න. හිතනවා දැන් අපි හිතමු මේ දාන බඳන වෙන උදාහරණයක්. අපි කපුල වේදනාවක් තියෙනවා. මහානා කරන. වේදනාව ගැන අසංකල්ප සම්බන්ධයෙන් දක්වන පංචස්කන්ධයට නඩ. මේ වේදනාව වේදනා සංවේදනය මොකද වේදනාව සූදානම් කරන්නේ මෙන්න වේදනාව. මේ වේදනාව දැනෙන ශරීරෙකට මෙන්න රූපය. මේ වේදනාව දැනෙනකොට මේක වේදනාව වේදනාව දුක දුක කියලා සංඥාවක් පිටට වෙනවා. නැත්නම් මේ වේදනාව දැනෙන කපලහරි අපලහරි කියලා මේක සංඥාවක්. මොකද මේ සංඥාව. ඒකවත් කියලා පංචස්කන්ධයේ මේ වේදනාව සමදෙන ඒකට අනාගත ස්වરૂපයක් ඒ කයින් කරගෙන යන කැමැත්තක් නෙවෙයි වෙනස් චේතනා පහල වෙන මම ඒකට කියන සංස්කාර ස්කන්ධය. ඒ වේදනාවෙන් දැනෙන ගැටි මෙන්න විඥාන. මේ සංස්කන්ධයේ වෙනසකට වෙනසකට යම් කිසි කෙනෙකුට භාවනා කරන්නට පුළුවන් නම් එතනක් අකම්මෝ සම්පදන්නේ තියෙනවා. දැන් උදාහරණ දෙන්න කෙනෙකුට කුම්භනාම තුනාල පිළිගෙන වාරණ 14 කාරණේ කියන වෙනත් මේ මස්තු වාදී සෝපස්කන්ධය. කුම්භනාම තුනාට ලැබෙන සිත නාමස්කන්ධය. මේ තුන් දෙනා කියලා මුලින්මක් තියෙනවා නේද කියලා. තුන් දෙනා කියන්නේ සංඥාවක් සිදුවෙනවා. මේ රූප ප්‍රමාණය දහතේ කියන්නේ සංඥාවක් සිදුවෙනවා. දැන් මොකද මේ බාහිර දහතේ ඉස්සනා පහක් නැන්නේ කියන්නේ සංඥාවක්. මේ බඩේ කියන්නේ විශේෂ සංඥාවක්. මේ සංඥාවක් සංඥාවක්. ඒකෙන් යම් කිසි ඇලීමක් ගැටීමක් නැතුව උපේක්ෂිත වූ යම් කිසි දෙයක් ගයිසුක ධර්මපාලනය කරනවා නම් ඒක තමයි. ඒක දැනෙන්නේ නැත්නම් පංචස්කන්ධයේ මෙතන කියලා තියෙනවා. ඒ පංචස්කන්ධයේම ක්‍රියාත්මක වීම අපි දකිනවා පංචස්කන්ධයේම අනිත්‍යතාවයක් වශයෙන්ද අපට බලන්නට පුළුවන්. අත්‍යවශ්‍යම තේන්න සත්‍යස්ස වශයෙන්ම කවුරුත් කියවටවත් නෙවෙයි ඇතුවටවත් නෙවෙයි. මේ විදිහට යම් කෙනෙක් පංචස්කන්ධයේ වශයෙන් මේක දකිනවා නම් අපි ගන්න කරන ලබන භාවනාවේ මොනේ අරමුණ එතකොට අපට මත ඇති වෙනා අසංගය සම්පූර්ණයි. අර යනකොට එනකොට මේ හැම වෙලාවෙම මේක පොදුයි. අනකොට මොනකොට අනුමා කරන දේ අවස්ථාවක් තියෙන ඒ සෑම අවස්ථාවකම මේ විස්තරය පොදුයි. එහෙනම් කරන්නට පුළුවන් කෙනෙකුට තවත් ටිකක් මොනවට මේ සම්බන්ධයෙන් දිනු කරන්නට උත්සාහවත් වෙන්න ඕනේ. අද මම දැක්කත් මේ සම්බන්ධයෙන් මේ කණයි රූප දාතියි. කන සෝත භාගය සබ්දේ ශබ්ද භාගය. ඒක කොහොමද තියෙන විඥානය? මොකද? ඒක ඒක තමයි ඒක කියන්නේ බලන්න. එක්කෝ පොළොවට ඉස්සත් වෙලා තියෙනවා නැත්නම් පස්සේ හරියම කොට අඩක් හරියට පොළොවට ඉස්සත් වෙලා තියෙන එකම කොටස. ඒකම විඥානය පාන අතරින්ම තමයි. ඒ භාග වෙනසට ආදිත කරලා අපි භාවනා කරනවා. සෑම අවස්ථාවකදී මේකත් අපට පුළුවන් නම් ධාතුන්ගේ අනිත්‍යතාවය දකින්නට ධාතු කියන ධාතුමාත්මයේ අනාත්ම ස්වરૂපය අවබෝධ කර ගැනීමට ඒ දී අපට අසම්මෝ සංකල්පණයක් තියෙනවා. මොනවා? කොහොමද දෙන්නට සම්බන්ධයෙන් අපි කටිනා කියන එක පොළොවට ස්ථාපිත වෙනවා. එක්ක පොළොවට කියලා නැත්නම් මේ ශරීරයෙන් කොටස් තමයි ශරීරයෙන් කොටස් දෙන්නේ. සැකලක් නැත්නම් කොටස්. ඒක මේ දුන්නාම කාම කරනවා තමයි. මොකද විස්තර කරලා විස්තර කරලා භවනා කරනවා. සමහරවිට අනුවිදකට පුළුවන් නම් ධාතුන්ගේ අනිත්‍යතාවය දකින්නට ධාතු කියන භාවනා අධ්‍යයනයේ අනාගත රෝගය අවබෝධ කරගන්නට ඒ විදිහට අපන්නේ සම්පූර්ණ කරනවා. එහෙනම් මෙන්න මෙන්න කෙනෙකුට ආයතන වලින් ඇතිවීමක් දක්වා සමගිය අත්සන්දනෝ නැතිවීමක් දක්වනවා ඇතිවෙන හේතුවක් දක්වනවා හේතු නැතිවීමක් දක්වනවා මේ විදිහට අනිත්‍යයක් නැතිවම අනාත්මයක් දක්වන්න පුළුවන් අපේ සමස්තකාම තුළ මොනික් සිදු නොවන ඒක කල්පනාවෙන් යන සිදුවන ක්‍රියාවලිය ඒ ආකාරයෙන්ම දෙකේ ශක්තිය අපට කරගන්න පුළුවන් ආයතනයේ දැනුම් පුළුවන් කෙනෙකුට මොකක්ද මේ සම්බන්ධයෙන් දිනු කරන්න ඕන නම් සෝතිපරයන්ගේ සත්‍ය සංස්කාර ධර්මයන් මේ ධර්මයන් දැකලා. සත්‍ය සංස්කාර ධර්මයන් වශයෙන් දැකනකොට මෙතන මොකද ගන්නේ වගේ උදා සමත කද්දක් කියන්නේ වැඩි. ඒකත් වෙනවා නේද කියලා මම ඉතින් කරා. දැන් ඉතින් කටියක් මේ කියලා වගේ දුන්නේ නේද? සමාධිය දෙන්නේ නම් සත්‍යයටකින් තමයි ලැබෙනවා. මේක යටට තේරෙනවා අර සබ්දය අරමුණ. අනතරම වෙන සබ්ද අරමුණ මේක තමයි මේ ආරම්භන ප්‍රත්‍යය කියන්නේ. මේ සබ්ද ආරම්භන ආරම්භන ප්‍රත්‍යය. මාතේ ගණතුන් දැක්වෙන වැඩිම තේරුම් ගන්න මේක මේ ගණතුන් තමයි ආරම්භන ප්‍රත්‍යය කියලා කියන්නේ. මොකද ඇහැට රූපයක් ආවත් පූජාවක් නෑ. අරමුණ. ආයතස්සත්තුන් සත්‍යමාරණ. මනස කියන්නේ මේ ධර්මාරණ. ඒක තමයි ආරම්භය. එනම් මහත් රූප දෙකම අපි දැන්නේ මොකද තමයි සතරකණිත නිසා මෙතන සම්පතන් වල තියෙන මේක මෙතන වැඩ කරන්නේ මොකද අනුරාධපුර සම්මෝහන තුනක් මේකේ පටන් ආරම්භ නොවන පටන් ගන්න කටයුතු තුළ ක්‍රියාත්මක වන මොකද්ද සම්පදන්න ප්‍රශ්නාව මේක තමයි මේක ප්‍රශ්නය කියලා බලන්න මේ මොහොතේ ප්‍රශ්න මාතෘකාවෙන් ඒ තමයි මේ වේදිකාත්මක කියන එක නැතිවන්නේ වේදිකාත්මක ප්‍රතිආහාර ප්‍රතිආහාර නැතිව ආත්මකත්වයක් තියෙන ආරම්භකත්වයක් නැතිව දැන් මෙතනදී අන්න මේ කුසල දැකලා ආනන්ද සංවර්ධන දායකයන් නායකයන් වගේ කුසලයන් දැකනකොට මෙතන මොකද අධිපතියන් කරන මේ නාමකාර ප්‍රඥා නෝදී ප්‍රඥා නිමල්කාරන් පස්සේ අධිපති ප්‍රඥා මෙතන වැඩ කරනවා අනිකර්තකම කතාවන්න තියෙන අනිකර්තකම මේ කියන්නේ මේ මොකද සම්පත කර්ත එමන් බලන්න ටිකක් කාලේ ඉන්න ඒක ගන්න පුළුවන් ඒක දැනගන්න ටිකක් තියෙනවා මේක පිටින් බලන්න මේක වැඩි දැක්කොත් තියෙනවා මෙන්න මෙන්න මෙතන තමයි අනන්තර කර්තිය ගැන මොකද ටිකක් අනුකූලව පුළුවන් පුළුවන් පුළුවන් මේ අනන්තර කර්තිය සලකන අපේ සම්පතන සූත්‍රය මොනවාද කියන්නේ සිතිවිලි දෙකකට පරතරයක සමබරයි. කිසි මාතෘකාවක් නැහැ. මේ ගමන මොකද කියන්නේ? මේක තමයි සම්මානකරක කියන්නේ. උත්තම අනක සත්‍ය ඇති නම් මොන වේදනාවක් උත්සාහන සංඛාරකේ අනන්‍යම උත්සාහ ඉදිරිපත් ඔක්කොම කාදාට සතුටු වෙනවා මේක තමයි කාදාට කියන්නේ කන සත්‍යවල වැඩි ගන්නවා දෙකක් කරනවා අර රූපේ නාම ඇතුළේ මේ නාම විතර නැවත නාමයි මේ නාම රූප දෙක එකට එකක් හේතු වෙනවා මේක තමයි ධර්මයේ මනසට මම කියන්නේ මේ අකම්ම සංකල්පන හරි කියලා කියනවා අපිට කියන්නේ අනුව සත්‍ය විභාගය දැනගන්න. හැබැයි මේ හැමෝටම මේ සමානම දැනගන්න එක. ප්‍රඥාවේ ශක්තිය ගන්නතෝර. මේවා මේවා කියවට වැඩක් නැති නිසා මම කියන්නේ නැත්නම් තියෙන ආත්ම ප්‍රයයන් සම්මතයෙන් ඉපස්ස මේ මොනකෙන් ගන්න මෙතන අපතම. මේ විදිහට සංකල්පයන් කටයුතු කරනකොට බුදුරජාණන් වහන්සේ වදාළා විදිත වේදනා උත්පත්ති දැනගන්න නම් වේදනාවක් සිදුවනවා. වේදනාවක් ඇතිවෙන එකට දැනීමක් දැනගන්න අසම්මානයක් ඇතිවෙනවා. මේ වේදනාව දුක්ඛ වේදනා උපස්සහන්ති වේදනාව දැනෙනවා. වේදනාව දැනෙනවා. කොහොමද? අනිත්‍යතෝ උපස්සහන්ති දුක්ඛතෝ උපස්සහන්ති අනත්තතෝ උපස්සහන්ති ශූන්‍යතෝ උපස්සහන්ති. කොහොමද?

දුක් වේදනාවක් තියෙන ඒකත් දැනගන්න. උපේක්ෂා නදනක් වේදනාවක් තියෙන ඒකත් දැනගන්න. මේක දැනගත්තට පස්සේ සීපට උපත්තනන්දී මොනවද මේ වේදනාව දෙකම බලන සිටිනකොට දුකේ එන්නා වේදනාව දැක්ුනේ දුකට ගැටෙනකොට තියෙන වේදනාවක් තමයි. වේදනාව තමයි බලන්නේ ඒක වේදනාව ලැබෙනවා නැත්නම් වේදනාව ලැබෙන්නේ නැත්නම් නැත්නම් නැති වෙනවා. මේක නම් අනිත්‍යයි. මෙතන අනිත්‍ය අනිත්‍ය කියනකට වැඩිය අනිත්‍ය කියන බව දැකීම අර සංඥාවක් කියන එක අවබෝධයක් මෙතන තියෙන සංඥා අවබෝධයෙන් දෙක අතර වෙනස තේරුම් ගන්න ඕන. ඒ නැතුව මේ ධර්මයේ අනිත් මොනවද තේරුම් ගන්න ඕනද මාගේ ගමන කරන්නේ බෑ. එතකොට වේදනාව අනිත්‍ය කියන ආකාරය අපි දකිනවා. අනිත්‍යක උපස්තනන්නේ අනිත්‍ය බව දැකීම. අනිත්‍යක මේ තුන්තියේ අනිත්‍යයි කියන මොකදවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. අනිත්‍යකෝ සබ්බානා කියන දේශනා කරනවා. මේක දැක්කම අනිත්‍යකෝ අසත්තකෝ අනිත්‍ය වශයෙන් දැකීම අවශ්‍යයි. මොකද අනිත්‍යකෝ සබ්බානා ආත්ම වශයෙන් දෙන්නේ මේක නම් මේක නම් කලියුණා මේ කියන්නේ වේදනාව දුක් වේදනාව කියන එක දුක් වේදනාව එක්කම මම කන්නත් දෙන්නේ නැහැ මම කන්නත් දෙන්නේ නැහැ මට ඕන විදිහට කරකවන්නද මම මුදලයන් කියන විදිහට නැති වෙන්නේ මගේ කිසිම කමක් කරන්න කරන්න ඒක බලද්දී තමයි ඉස්සරහට තියෙන මෙතන ආත්මය කියලා ගන්නකොට මම කියලා ගන්නකොට මේ වේදනාව දුක අපිට දැනෙන්න පුළුවන් කියලා දැක්වලා ශරීර කොටස තියෙන වේදනාව තමයි දුක් වේදනාව දැනගත්තත් ඒ වේදනාව තමයි මේ දුක් වේදනාව දෙක බලන්න ශරීර කොටස දෙක සාකච්ඡා කරනවා මේක දුක් වේදනාව දෙක බලන මේක ශරීර කොටස දෙක බලන මේක දෙකක් වශයෙන් දෙක අවබෝධ කරගන්න ශරීර වේදනාව දුක් වේදනාව වෙනවා මේ දෙක අතර තවත් විවිධ පුද්ගලයන් මේ තුල සම්බන්ධතාවක් තිබෙනවා කියලා. හොඳට බලන්න. වේදනාවක් නෙමෙයි දෙන්නේ. කරත් වේදනාවක් බලනවා. ඊළඟට කායයක් බලනවා. අර වේදනාවක් බලනවා. ඒක කවදාවත් දෙකක් කියලා කතාවක් නෙමෙයි. මේක අනුමුණාට පස්සේ මේ වේදනාවයි මේ කරේ හැර මෙතන විදින කවුරුහරි සම්බන්ධලා හරි මේකත්තන් කියනවා කියලා අපි දැනගන්න ඕනේ. ඉතින් දැනගන්න තියෙන එක අපිට තේරෙන්නේ නැති දෙයක් නෙවෙයි. මේ වේදනාවක් කියන්නේ නාමස්වරූපයක්. අවස්ථාවක් දෙනවා. මේක අපිට තේරුම් ගන්න මෙතන දුකම කුසලයක් නෑ. නමුත් වේදනාවක් තිබුණා. මොකද මේ අවබෝධය කියන්නේ අසන්නව සම්බන්ධ වෙනවා. මොකද අසන්නව කියන්නේ මොනවද ප්‍රතිපදින බලන්න ප්‍රශ්නාව. ඒක. මෙන්න මේ විදිහට අපේ උපස්ථානයේ විදිතය වේදනා උපස්ථානයේ විදිතය වේදනා උපස්ථාන මේක සම්මතෝ උපස්ථාන ඕනෙම වශයෙන් වේදනාවක් දක්වන ඕනෙම වශයෙන් අත්දැකීම කොහොමද මේ සම්මතෝ උපස්ථානයේ සමීර කොටස අපි බලමු ඉතින් කටවිලා පොතේ වල අතර කලින් කියලා සංඥාවක් ගන්න නම් කියන්නේ මම මේ වගේ මොකක්ද අයින් නැහැ මේ අනුකම්පාව කියන්නේ අනිත් දවල්වල තමයි කරන්නේ අපේ ජීවිතයේ කටේ අයින් කරගන්න. ඒ ජීවිතයේ තියෙන දේශකවත් අර ඉලක්කයන් සම්බන්ධව කරගන්න අල්ලගන්න පාඩමකදී. අනිත් තේරුම් ගන්න දෙයක් එනිසා මේ වේදනාව මනින කරුණකට කොට මගේ කියන ආත්මය සම්බන්ධයෙන් කරලා දහස මාත්‍රයෙන් දකින්නට පුළුවන් නම් මේ දහස මාත්‍ර වශයෙන් දකින සිත දැන් පතන විතරේ ආත්ම ධාතු තේජෝ ධාතු මොනවාද කරන්නේ කියන්නේ. මේ ධාතු හතර සම්මාන. අපේ සිතින්ම මෙයාට කර්මය කියන මෙයාට ආදෝෂය මෙයාට අසුන් ධාතු ප්‍රධාන සම්මාන පතන මම පතන මම පතන අපේ සිතින්ම සම්මානයි. ආපෝදායවත් සම්පූර්ණ මම ආපෝදායයි. අපේ විදිහට මොකද ආපෝදායන්නේ සංඥා සම්බන්ධමනේ සාහිත්‍ය කතා අපේ සංඥා කලබලයි. ඒකයක් තමයි. අපි මේ නිර්මාණ කරනවා. අනුකල අරතන සංඛ්‍යාත්මක වෙන ක්‍රියාවලියක් තමයි. ඒ ධාතු සංඥාවක් නැති. අයිති සංඥාවක් නැති. වේදනා වේදනා වේදනා කියනවා. මුත්ත වේදනාව කියන එක ඇත්තටම දැනෙනවා. ඒකමකට තමයි. මේ මුත්ත වේදනාව මුත්ත වේදනාව කියන්නේ හිතන්නේ මුත්ත වේදනාව කියන්නේ. නේද? ඒ වගේ ප්‍රයත්න කරනවා නම් බොහෝ ඇතුළේ දායකයන් වේදනාව කියන්නේ මුත්ත මම වේදනාව දුක් දුක් පිටත් අයින් කරන වේදනාව කියන්නේ. මේ මේ දුක දුක් වේදනාවක් කියන්නේ මම හිතේ තියෙන සංඥාවක් සංඥාවක් කියලා ඒක දැක්කේ නෑ. අර සංඥාවේ වේදනාව සැක දෙවි වෙනවා. ඒක නිසා ඒ සංඥාව දැක්කත් පුළුවන්. මේ වේදනාව ඊළඟට තියෙන්නේ දැන් මේ වේදනාව ගැන විස්තරයක් කියනවා කියන්නේ වේදනාව කියන්නේ අපිට මේ ඇති නැති නැති වෙන ධර්මයක්. මේවා හේතුඵල සම්මා කියන ධර්ම. ආත්ම වශයෙන් දැනගෙන පිළිවෙල ගන්න කියලා දැනනකොට ඒ වේදනාව ආත්ම වශයෙන් මනෝ වශයෙන් මනෝ කියලා දැනනකොට මම මේක වේදනාවක් නෙවෙයි. නැති වෙනකොටම මම මනෝ කියලා දැක්ක වේදනාව නෙවෙයි මගේ විඥාන මගේ බවක් මගේ බවක් මෙතන හිස්තේ. වේදනාව නම් මගේ කියලා කියන්නේ කටුස්සලා වේදනාව නෙවෙයි ඒක ඒ මම බව මගේ බවක් නෙවෙයි මේක තමයි මම වේදනාවක්. මේකේ අදට සූන්‍ය භාවය අවබෝධය. ඒකයි සූන්‍යත්වය පිටස්තර සම්පතිය. මේක උදාහරණයක් මම කියන්නේ විදිහා වේදනා ප්‍රත්‍යන්ති වේදිකා ප්‍රත්‍යන්ති විදිකා අම්බස්සන් දැක්සන්ති දැනතමයි වේදනාව නිරුද්ධයි. මෙතනදී අපේ වේදනාවන් නිරුද්ධවන්නේ නැහැ. ඒ කියන්නේ මේ මේ සමාජ වේදනාවක් නැති බව අපට දැනෙන්නේ නැහැ. මෙතෙන් යට දැක්කේ මොකද්ද? වේදනා නිරෝධය. ඒක තමයි. ඒක මේ අත්‍යන්තයෙන් දැක්කන් කිවිදා. දැනගන්නයි මම කියන බතින්. අර පළමුව වේදනාව අනිත්‍ය වශයෙන් දැකනකොට අනිත්‍යෝ ප්‍රසන්න දුක්ඛෝ ප්‍රසන්න දුක්ඛයෙන් දැකනකොට මම කලින් කියලා තියෙනන්නේ සුඛ වේදනාව නිරුද්ධ වශයෙන් දැකනකොට දුක්ඛ වේදනාව දුක්ඛ කියන ස්වභාවය නෑ. සිතාරණා බුද්ධයන් දකින්නේ සිහිනේ කොහොමද කියන එක විස්තර කරලා තියෙනවා. මේ විදිහට ලැබෙනවා ශූන්‍ය වශයෙන් දකිනකොට මේ වේදනාව අනිත්‍ය යන ආකාරය දක්න අනිත්‍ය භාවය. අනිත්‍යයේ නිරෝධය දක්න දෙයක් තියෙනවා. ඒක දකින්නේ සංකල්පන. අතමන සංකල්පන. අනිත්‍ය ගැන මනසින්මක අග්‍රමී නැදීම නැදීම නැතිවම තියෙනවා. ඒක දක්වන්නේ නැහැ ඒක බව. මෙතන අපත්තන් දැක්කන් කියන්නේ දේශනා නිරෝධය. ඔය පංචස්කන්ධ නිරෝධය ගැන බුදුරජාණන් සම්මෝලයන් කතා කරනවා. මෙතන කියන්නේ නිරෝධය ගැන තමයි වේදනා නිරෝධය දක්න කාමත් වෙනාදී නැත්තර නොවි බව. අනිත්‍ය කියන්නේ නිරෝධයෙන් නැති වෙන නැති වෙන ධනාකාර නිරෝධය කියන්නේ සංකල්ප නිරෝධයට පසුව සිටින බව දක්වනවා. විචිතා සංඥා උපදන්ති. විචිතා සංඥා උපදන්ති විචිතා සංඥා අබ්බස්සං ගච්ඡanti. ඒ අඥානකද සංකදානකාරී හොතු කියන උපදානක උපදානනාසේ ප්‍රකාශ පහක් ආකාරය. මේක තමයි. ධම්මකමනා සංඥාව විසඳුනේ. සංඥාව කියන්නේ මොනවද? මොලකාකාර සම්මානයි. මේ සම්මානයෙන් අසීමිත කරන අපි ඒක අවබෝධ කරගන්නවා. මොනවා සත්‍යමක දැනෙන්නේ කියලා කියනවා. අපිට මේ සම්මානයෙන්කට දරුණුකල් භාවනාවේ ප්‍රතිඵල ගන්නට බැහැ. මුලින්ම යටවෙන්නේ මුලින්ම යටවෙන්නේ මනස ගන්න බැහැ. කොහොමද කරන්නේ? අපිට අනාවශ්‍ය සිදුවෙන ප්‍රතිමෝහන භාවනාව තියෙන සුප පිටියන්නේ නිසා. ඒ ඉතිහානයේ සිට ඇතිවෙනකොට මේක දක්වන්නට පුළුවන් නම් අර ඉතිහාන දැකේ තියෙනකට. මේ විදිහටම අපිට ඒක පුදුම දැනුමකින් සරල අපි දැනෙන්න පුළුවන්. සතුටුසම්පන්න ජීවිතයක් ගන්නනේ දැනගන්න සංඥාවක් තිබෙනවා. මොනවාද? දැනගන්න සංඥාවක් ප්‍රශ්නාවලිය. අනිත්‍යකෝ දුක්ඛකෝ ශුන්‍යකෝ අනාත්මකෝ කියන වචන ගොඩාක් තියෙනවා. මොකක්ද ගන්න? ඒක තමයි හතරක් තියෙන එකතන තියෙන තුන. ඒ පිළිබඳව දේශනා ඉස්සර මම කරලා තියෙනවා. මොනම අවබෝධය කියන්නේ ඇති නැති සංඥාවන්ගේ යථා ස්වરૂපයේ අවබෝධ කරගෙන අවබෝධ කරගෙන ධර්මනාට මුලවන අන්න ඒ දේකට සංකල්ප ගන්නේ ක්‍රියාත්මක කරන අසන්න සංකල්ප ගන්නේ විශේෂයි. තේනවා. ඊළඟට ඊපස්සේදී ගමස් කතා බුදු දානනා ප්‍රකාශ විදිකා විචක්ෂා සත්‍යන්ති විදිකා විචක්ෂා සත්‍යන්ති විදිකා විචක්ෂා අබ්බස්සං ගච්ඡන්ති මේ සම්පදාන මේ සම්පදාන කාර්ය තුනක් නෙමෙයි. සිතිවිලි දැනගන්න ඕනේ කියලා. සිතිවිලි නිරෝධය දැනගන්න ඕනේ අර ඉස්සෙල්ලා දැනනවා මොකද වගේ තමයි මේ මේ කිසිදු දැකීමේ අපත්තමන්ත කුසේද අර අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් පූර්ණ වශයෙන් පරවශයෙන් පරලෝක වශයෙන් මේ සංස්කාරයන් මතක තියෙනවා අන්න ඒ ආකාරයෙන් අවබෝධ වෙන අවබෝධ වෙන්නේ අපි මේ ගමනාවට මෙලකට හිතනවා මේ කාලස්ථානයක් මොකද කරලා කරන තනත්මය නම්මයි කියන හිතනකෝ අර ඒනම මොහොතේ ක්‍රියාත්මක කරන ආකාරය තුන ඒක ඒ කියන සිදුවීමක් දැකනකොට ඇතිවන අවබෝධය මෙතන තියෙනවා. සත්‍යන්ති මේක අවබෝධ කරගන්න. දැකන්නේ හිතනවා මොන මේකෙත් මේ අත්විඳ ඇති වෙන නාම රූප ගන්න. ඇති වෙනක් කරනවා, අවතිනක් කරනවා පවතින පස්සේ තියෙන අනිත්‍යයන් ලක්ෂණ බලනවා. ඒවා යථාර්ථයේ ඇත්ත ඇති ආකාරයෙන් අවබෝධ කරගන්න. මේ අවබෝධ කරගෙන අනිත්‍ය දකින අනිත්‍යට පස්සේ තියෙන නිරෝධය දකින. මේ සංකල්පයේ යුතුව වර්තිතේ මේ අනිත්‍ය දර්ශනය සහ නිරෝධ දර්ශනය දසදසා දසදසා මේ නාම රූප මුලතුමක ලක්ෂණ ලක්ෂණ විදසන් භාවනාවට නිරතව අපට පුළුවන් වෙනවා ඒක තමයි සම්පදන්නේ කියන්නේ නාම රූප දෙකම පමණ කියනාගේ නියම නාම රූපේ දෙකේ අත්දකල නියම සංසිඳන මේකත් මේකේ දේශනා සම්පූර්ණ අපෝදිස්ම විරේ සම්පදාන අරෝ අන්නාකන් අන්තාසීනේ බුදුදාන මහන්සියට දීපු අන්තාසනාව සීලෙන් විතර වාක්‍ය කරන මහණෙනි එයාගේ මනෝබලාට මනසාසනාව එන නිසා මොකක්වත් හසිනවා මොනවාට කටයුතු කරන්න විශේෂයෙන්ම තමයි සම්ප්‍රදායේ විතුව කටයුතු කරලා මේ නිරෝධයේ ඇතිවෙන සත්‍යය දාතන මේ සංස්කාර ඔක්කොම නිවි කන්නේ නිවිදිය විකල්පවලට නිවන සුපරන්නේ නිවන සංකේත නිහමතනාතන වාස්නාව ශක්තිය දානවා. හොඳයි මේක ගැන යම් කිසි ශක්තියක් නැහැ.